දැන් මේ වෙනකොට අපි දේශනා කරන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ତර මග නොමග කියන එක අපි නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ගමන් කළ යුතුයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරා. ඒ මග නිවැරදි මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගයේ ගමන් කරන අපි සම්මා දිට්ඨියට නියත වශයෙන්ම පැමිණිය යුතුමයි. ඒ සම්මා දිට්ඨිය ඒ කියන්නේ නිවැරදි දැකීම සත්‍ය සත්‍ය හැටියට දැකීම සම්මා දිට්ඨියයි නිවැරදි අවබෝධය සම්මා දිට්ඨියයි ඒ ප්‍රඥාව ප්‍රඥාව තුලින් එන්නේ ඒ සම්මා දිට්ඨිය ඒ සම්මා දිට්ඨිය ලෞකික නෙමෙයි ලෝකෝත්තර ලෝකෝත්තර කියන්නේ ලෞකික කියන්නේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයේ තුල පැවැත්ම තමයි ලෞකිකයි කියන්නේ. ලෝකෝත්තර කියන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ඒ ත්‍රිවිධ ලෝකයේ තුල නැවත නොපැවැත්ම, නැවත හට නොගැන්ම, නැවත සකස් නොවි පුනර්භවයේ අවසන් වීම. ඒ තමයි ලෝකෝත්තර පැත්ත. එහෙනම් එතනට යන්න නම් අපි නිවැරදි මඟ උන්ට වැටෙන්න ඕනේ. නිවැරදි මඟ දකින්න ඕනේ. තමයි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ නොමග යන්නේ නැතුව නිවැරදි මඟට වැටුනොත් අපට මේ දුක් සහිත සසරෙන් මිදෙන්නට පුළුවන්. එකෙන් ගැලවෙන්න පුළුවන්. තාම ගැලවෙන්න බැරි උනේ මේ දුක් සහිත සසරෙන් මිදෙන්න බැරි උනේ අපි තාම හරියටම මඟ අවබෝධ කරගත්තේ නැති නිසා. එහෙනම් මග්ගා මග්ග මග්ග හා නොමග. මග්ගා මග්ග කියන්නේ එකයි මග හා නොමග. ඒතොර නොමග නැතුව නිවැරදි මග. අනිවාර්යයෙන්ම අපි නිවැරදි මගට එන්න ඕනේ. ඒක මම අද දවසේ පැහැදිලි කරනවා. කොට්ටිත හාමුදුරුව සහ සාරිපුත්ත හාමුදුරුව අතරේ ඇතිවෙච්ච සංවාදයක් තුලින්. මොකද්ද මග? ඒතොර අපි දන්නවා සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ ධර්ම සේනාධිපති. බුදුරජාණන් වහන්සේ එක වචනයකින් දේශනා කරන ධර්මය වචන 1000කින් විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා සාරිපුත්ත හාමුදුරන්ට. ඒ නිසා තමයි ධර්මසේනාධිපති. ඒ අධිපති. ඒ ධර්මසේනාධිපති සාරිපුත්ත හාමුදුරුවත් කොට්ටිත හාමුදුරුවත් අතරේ ඇතිවෙච්ච සංවාදයක්. මේ මග මොකද්ද නොමග මොකද්ද කියන එක මේ තුලින් මනාව පැහැදිලි වෙනවා. කොටිත හාමුදුරුවෝ අහනවා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් සාරිපුත්‍රයනි මේ ලෝකේ යම් කිසි කෙනෙක් සෝවාන් ඵලය ලබනවා නම් චුලසෝතාපන්න වෙනවා නම් සෝවාන් වෙනවා නම් එයා කරුණු කීයක් අනුගමනය කළ යුතුද? එයා මොනවද අනුගමනය කළ යුතු කරුණ කියලා මේ කොට්ටිත හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා. කෙනාවත් කොට්ටිත මේ ලෝකේ යම්කිසි කෙනෙක් සෝවාන් වෙනවා නම් චුලසෝතාපන්න වෙනවා නම් එයා මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ යුතුයි. දුක් වශයෙන් මෙනෙහි කළ යුතුයි. ඒවස් ඒ වගේම රෝග වශයෙන් මෙනෙහි කළ යුතුයි. ඒ වගේම තමන්ගේ නොවන දෙයක් හැටියට මෙනෙහි කළ යුතුයි. ඒ වගේම නැසෙන දෙයක් හැටියට මෙනෙහි කළ යුතුයි. ඒ වගේම ශුන්‍ය උදයක් හැටියට මෙනෙහි කළ යුතුයි. අනාත්ම දෙයක් හැටියට මෙනෙහි කළ යුතුයි සියලු සංස්කාර ධර්ම. ඒතර සියලුම සංස්කාර කියලා ගත්තාම අපි දන්නවා අපි නාම රූප විග්‍රහයේදී අපි මනාව පැහැදිලි කරා මනාව පෙන්වලා දුන්නා මේ ලෝකේ අපට විභාග කරන්න තියෙන සියලු සංස්කාර ධර්මයෝ කියලා ගත්තාම සංක්ෂිප්ත කරලා ගත්තාම දෙකයි තියෙන්නේ. නාමංච රූපංච. වඩා දෙයක් ලෝකේ නැහැ. ඒක බුදුරජාණන්සි තා මනාවත්ම මනාව පෙන්වලා දුන්නා. එහෙනම් අපි මේ නාම රූප දෙක තුලෝනි සියල්ල විසඳ ගන්න. ඒතර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් හා රෝග වශයෙන් ඒ වගේම තමන්ගේ නොවන දෙයක් හැටියට මෙනෙහි කරන්න ඕනේ. එතන මෙනෙහි කළාන විතරක් නෙමෙයි අවබෝධ කරන්න ඕනේ. අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්න ඕනේ, දුක් වශයෙන් අවබෝධ කරන්න ඕනේ, රෝග වශයෙන් අවබෝධ කරන්න ඕනේ, තමන්ගේ නොවන දෙයක් හැටියට අවබෝධ කරන්න ඕනේ. ඒ වගේම නැසෙන දෙයක් හැටියට අවබෝධ කරන්න ඕනේ. ඒ වගේම ශුන්‍ය උදයක් හැටියට අවබෝධ කරන්න ඕනේ. අනාත්ම උදයක් හැටියට අවබෝධ කරන්න ඕනේ. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා අලත් කොට්ටේදී. යම් කෙනෙක් මේ කරුණු මෙන්න මේ ආකාරයට නිවැරදිව මෙනෙහි කරලා නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන අවබෝධ කළොත් එයා නියත වශයෙන්ම චුල්ලසෝතාපන්න එහෙම නැත්නම් සෝවාන් ඵලය ලබනවාමයි. කවුද කියන්නේ? ධර්මසේනාධිපති. සාරිපුත්ත හාමුදුරුවෝ. ඊට පස්සේ ආන මේ කොට්ටිත හාමුදුරුවෝ හොඳයි. එවස් සාරිපුත්‍රයනි සෝවාන් වෙච්ච පුජ්‍යලෙක්. එහෙනම් ඉන් ඉදිරියට කොහොමද මෙනෙහි කළ යුත්තේ? කොහොමද දැනගත යුත්තේ? කොහොමද අවබෝධ කළ යුත්තේ? එතනදි සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ඇවැත් කොටේ තියෙන. සෝවන් වෙච්ච පුච්චලයාත් මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා අනිත්‍ය වශයෙන් දැනගෙන දැකගෙන අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම දුක් වශයෙන් දැනගෙන දුක් වශයෙන් දැකගෙන අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම රෝග වශයෙන් දැනගෙන රෝග වශයෙන් දැකගෙන ඒ ස්වභාවයත් අවබෝධ කරන්නම ඕනේ. ඒ වගේම තමන්ගේ නොවන දෙයක් හැටියට නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ඒ ස්වභාවයත් අවබෝධ කරන්නම ඕනේ. තමන්ගේ නොවන දෙයක් හැටියට. සියලු සංස්කාර ධර්ම. ඒ කියන්නේ නාමංච රූපංච. තමන්ගේ නොවන දෙයක් හැටියට. ඒ වගේම නැසෙන දෙයක් හැටියට. විනාශ වෙන දෙයක් හැටියට. නොපවතින දෙයක් හැටියට දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ, ඒ අවබෝධ කරන්න ඕනේ. ඒ වගේම ශුන්‍ය වූ දෙයක්. ශුන්‍ය කියන්නේ හිස්. ගත යුතු දෙයක් නැහැ. වටිනාකමක් නැහැ. අර්ථයක් නැහැ කියලා. හිස් වූ දෙයක් හැටියට දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ, ඒ අනුව අවබෝධ කරන්න ඕනේ. ඒ වගේම අනාත්ම දෙයක් හැටියට අනාත්ම කියලා කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. අනිත් කාරණය තමයි උපකාරයට අනුව පැවැත්ම. ඒ තමයි අනාත්ම ලක්ෂණය. අපි මීට කලින් පැහැදිලි කරලා දීලා තිනවා අනාත්මයි කියන්නේ මොකක්ද කියන එක. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඒ වගේම උපකාරයට අනුව ප්‍රවෘත්තිය දකින්න ඕනේ. පැවැත්ම දකින්න ඕනේ. අනිත් කාරණේ තමයි ඒක විසඳ ගන්න තියෙන හොඳම කාරණය අනාත්ම කියන වචනයට විරුද්ධ වචනය. එහෙනම් අපි අනාත්ම කියන ඒ ලක්ෂණය, ඒ දර්ශනය, ඒ අවබෝධය අපට ඇවිල්ලා නැත්තම් අපේ මනස තාම තියෙන්නේ ආත්ම දිට්ඨියේ. ආත්ම දිට්ඨිය තියෙන තාක්කල් අනාත්මය කියන එක දැర్శණය වෙන්නේ අවබෝධ වෙන්නේ මොකද අනාත්මයි ආත්මයි කියන්නේ විරුද්ධ වචන දෙකක්. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මහණෙනි ආත්මෙ දිට්ඨිය. ආත්මය කියලා ගන්නවා. ආත්ම සංකල්පය දිට්ඨියක්. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි කියන කාරණය. දෙක ඔයත් හොඳට දන්නවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ලක්ෂණ තුන මේ විශ්වයේ තියෙන සියලුම ධර්මතාවයන්ට සාධාරණයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. නමුත් අපට තාම හරියාකාරව අවබෝධ වුණේ නැහැ මේක. ඒ නිසා තමයි අපි සෑම මොහොතකම මේ මම කියන සංකල්පය තුළ අපේ මනස හිර වෙන්නේ. ඒක අනිවාර්යෙන් සහ මුලින්ම කඩන්න ඕනේ. සහ මුලින්ම මනසින් ඉවත් වෙන්න ඕනේ. ඒ නැතුව මේ ධර්මය තේරෙන්නේ අවබෝධ වෙන්නේ වැටහෙන්නේ තර සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා දේශනා කරනවා වැත් කොට්ටේ තියෙන අනාත්ම වශයෙන් උත් නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ගන්න ඕනේ නිවැරදිව අවබෝධ කරන්න ඕනේ. එයා ඇවත් කොට්ටේ තියෙන එයා සකෘදාගාමි ඵලය ලබනවමයි. ආතික වශයෙන් කියන සකෘදාගාමි ඵලය ලබනවමයි. ඊට පස්සේ කියනවා හොඳයි සාරිපුත්‍රයනි. එහෙනම් ඒ සකෘදාගාමි ඵලය ලැබූ පුච්චලයා මින් ඉදිරියට කොහොමද මෙනෙහි කරන්න ඕනේ කොහොමද දැනගන්න ඕනේ කොහොමද දැක ගන්න ඕනේ කොහොමද අවබෝධ කරන්න ඕනේ එතනින් එහාට කොහොමද යන්නේ ආයෂණ සාරිපුත් හාමුදුරුවෝ හැවත් කොට ඉතින් ඒ සාක්‍රදාගාමි ඵලය ලැබපු පුච්චලයාත් එයාත් මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ අනිත්‍ය වශයෙන් දැනගන්න ඕනේ අනිත්‍ය වශයෙන් දැක ගන්න ඕනේ අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්න ඕනේ දුක් වශයෙන් දැනගන්න ඕනේ දුක් වශයෙන් දැක ගන්න ඕනේ දුක් වශයෙන් අවබෝධ කරන්න ඕනේ දැනගෙන දැකගෙන අවබෝධ කරන්න ඕනේ අයි කියන එවත් කොට්ටි තියෙන්නේ ඒ සකෘදාගාමි පුච්චරයත් නැවතත් රෝග වශයෙන් මේ සියලු සංස්කාර ධර්මය රෝග වශයෙන් නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන නිවැරදිව අවබෝධ කරන්න ඕනේ. අයි කියනවා නැවත් කොටේ තියෙන. ඒ ආකාරයෙන් Tamange නොවන්නක් හැටියට. Tamange නොවන දෙයක් හැටියට. දැන් මේ ඉස්සෙල්ලා කියපු කරුණු ටිකමයි මේ කියන්නේ. ତොර Tamange නොවන දෙයක් හැටියට එයා එතන ඉඳලාත් මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ ඵලය ලැබුවත් ඉන් ඉදිරියට මෙනෙහි කරන්නේ කොහොමද? ඒ ටිකමයි මෙනෙහි කරන්න තියෙන්නේ. Tamange නොවන්නක් හැටියට දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ, අවබෝධ කරන්න ඕනේ. දැනගෙන දැකගෙන අවබෝධ කරන්න ඕනේ. ඒතර අවබෝධය තුල තමයි වෙනස් වෙන්නේ නැත්තේ. ඒ තාක්කල් ඒ අපි අහන ධර්මය අපේ මනසින් ගිලිහෙනවා. ඒකට අපි නිවැරදිව ඒ ධර්මතාවයන්ට අනුගත වුණේ නැත්නම් අපේ මනස ඒක සුළු වෙලාවක් එහෙම නැත්නම් දින කීපයක් එහෙම නැත්නම් සතිය අධ්‍යයක් යනකොට අපේ මනසෙන් අයින් ආයි නැවත අපි අර සම්මුති ලෝකයට නැවත අර ආත්ම සංකල්පයට ආත්ම දිට්ඨියට අපි නැවත නැවත වැටෙනවා. එහෙනම් ඒ වැටෙනවා නම් සෝවාන් වෙන්නත් බෑ, සකෘදාගාමි වෙන්නත් බෑ, දැන් ආයේ කියන සාරිපුත්ත හාමුදුරුවෝ ඇවත් කොට්ටේ තියෙන්නේ. ඒ අය සකෘදාගාමි ඵලය ලැබු පුච්චලයා එහෙනම් තමන්ගේ නොවන්නක් හැටියට. තමන්ගේ නොවන දෙයක් හැටියට මෙනෙහි කළ යුතුයි. ඒ වගේම නැසෙන දෙයක් හැටියට. මෙනෙහි කළ යුතුයි, දැනගත යුතුයි, දැකගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. ඒ වගේම ශුන්‍ය උදයක් හැටියට. හිස් දෙයක් හැටියට. ගත යුතු දෙයක් නැති හැටියට ඒ වගේම අනාත්ම හැටියට මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කළා ඒක නිවැරදිව දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ, අවබෝධ කරන්න ඕනේ. එවත් කොට්ටේ තියෙන්නේ. අනාගාමි ඵලය ලබනවමයි. අනාගාමි ඵලය ලබනවමයි. ඒතර කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟින් හිටිය ධර්මසේනාධිපති. අපි දන්නවා කවුද කියලා දකුණත සව්. අගසව් දෙනමගෙන් ප්‍රධාන එක්කෙනා සාරිපුත්ත හාමුදුරුව මේ කියන්නේ. ආයි අහනම කොට්ටිත හාමුදුරුවන්. හොඳයි සාරිපුත්‍රයන්. අනාගාමී ඵලය ලැබපු පුජ්‍යල එතනින් එහාට කොහොමද කරන්න ඕනේ? මොනවද කරන්න ඕනේ? එයා කොහොමද මෙනෙහි කරන්න ඕනේ? එයා කොහොමද අවබෝධ කරන්න ඕනේ? හැවත් කොට්ටි තියෙන්නේ. අනාගාමී ඵලය ලැබපු පුජ්‍යලයත් අනිත්‍ය වශයෙන් දැනගන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දැක ගන්න ඕනේ. අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්න ඕනේ. දුක් වශයෙන් දැනගන්න ඕනේ දුක් වශයෙන් දැක ගන්න ඕනේ දුක් වශයෙන් අවබෝධ කරන්න ඕනේ රෝග වශයෙන් දැනගන්න ඕනේ රෝග වශයෙන් දැක ගන්න ඕනේ රෝග වශයෙන් අවබෝධ කරන්න ඕනේ තමන්ගේ නොවන දෙයක් හැටියට දැනගන්න ඕනේ තමන්ගේ නොවන දෙයක් හැටියට දැක ගන්න ඕනේ තමන්ගේ නොවන දෙයක් හැටියට අවබෝධ කරන්න ඕනේ ඒ වගේම කොට්ටිත නැසෙන දෙයක් හැටියට දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ අවබෝධ කරන්න ඕනේ ඒ වගේම ශුන්‍ය වූ දෙයක් හැටියට දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ, අවබෝධ කරන්න ඕනේ. අනාත්ම වූ දෙයක් හැටියට දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ, අවබෝධ කරන්න ඕනේ. කියනවා එවත් කොටේ තියෙන. අරිහත් අරහත් ඵලය ලැබනවමයි. අරහත් ඵලය ලැබනවමයි. දැන් ආයි අහන කොටේ තාම හොඳයි එහෙනම් සාරිපුත්‍රයනි. අරහත් ඵලය ලැබුවේ කෙනා කොහොමද මෙනෙහි කරන්නේ? එයා මොනවද කරන්නේ? එයා කොහොමද දැනගන්න ඕනේ? එයා කොහොමද දැකගන්නේ? හැබැයි කොට්ටේ තියෙන ඒත් ওই ටිකම තමයි තියෙන්නේ. අරහත් ඵලයේ ලැබපු පුජ්‍යලයත් එයා මෙනෙහි කරන්නේ අනිත්‍ය වශයෙන් එයා දැකගන්නේ දැනගන්නේ අවබෝධ කරලා එයා ඉවරයි. එතකොට එයාගේ අවබෝධය අනිත්‍යයි කියන ධර්මතාවය එයාගේ සිතේ ප්‍රත්‍යක්ෂයි. ස්ථාවරයි. ආයක වෙනස් වෙන්නේ ආයි රහත් ඵලය ලැබුවට පස්සේ ඒ අනිත්‍ය සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියන ඒ නිවැරදි ධර්මතාවය එයාගේ සිතේ පැහැදිලිව බැසගෙන ඉවරයි අනුගත වෙලා ඉවරයි ඒ කාය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ පිළිවිලෙන් ඒ ටිකම තමයි මෙනෙහි කරලා ඒ මාර්ගඵලයන් ලැබුවේ. එතකොට සෝවාන් ඵලය ලැබුවෙත් ඒ කරුණු ටිකම මෙනෙහි කරලා සක්‍රදාගාමි ඵලය ලැබුවෙත් ඒ කරුණු ටිකම මෙනෙහි කළා අනාගාමි ඵලය ලැබුවෙත් ඒ ටිකම මෙනෙහි කළා. අරහත් ඵලය ලැබුවෙත් ඒ ටිකම මෙනෙහි කරලා අරහත් ඵලය ලැබපු පුච්චලයාත් ඒ ටිකම තමයි මෙනෙහි කරන්නේ. දැන් බලන්න එච්චර ලොකු කරුණු ගොඩක් නැහැනේ. එහෙනම් අපි මේවා නිවැරදිව මෙනෙහි කරනවද? නිවැරදිව දැනගත්තද? නිවැරදිව දැකගත්තද? නිවැරදිව අවබෝධ කළාද? එහෙනම් අපි නිවැරදි මගට වැටලා තියෙනවා. එහෙනම් මගට වැටලා තියෙනවා අපි. ඒ නැති තාක්කල් නොමග. ඒකයි මේ මග්ගම් මග්ග මග නොමග. එහෙනම් නිවැරදි මගට වැඩෙන ක්‍රමය ඒ පිළිවෙල අනුපිළිවෙල සාරිපුත්ත හාමුදුරුවෝ එදා කොට්ටිත හාමුදුරන්ට දේශනා කරා. මෙන්න මේ කරුණු ටික. එහෙනම් නිවැරදිව මෙනේ කරන්න. අපි එහෙම කරනවද? එතකොට අපි මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට අපි සම්මුති වශයෙන් නෙමෙයි මේ පරමාර්ථ ධර්මයන් වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. එයි. සම්මුති වශයෙන් අපේ මනස ප්‍රඥප්ති සම්මුති තුළ හිර වෙලා ඉන්න තාක්කල් මේ අනිත්‍යතාවය නිවැරදිව පැහැදිලි වෙන්නේ නැහැ. එයි. අපි බලන්නේ පුච්චලයේ අනිත්‍යතාවය. අපි බලන්නේ භෞතික ලෝකයේ තියෙන අනිකුත් උපකරණවල අනිත්‍යතාවය. ඒකයි අපි දකින්නේ. පිඟාන බින්දුන නම් අපි කියයි ඕක අනිත්‍යයි. ඕකයි අපි කියන්නේ. ඒ සම්මුතිය. ඒකත් අනිත්‍යයි. හැබැයි ඒ අනිත්‍ය මේ ධර්මය අවබෝධ කරන්න ප්‍රමාණවත් නැහැ. ඒ අනිත්‍ය ලක්ෂණය. තව පිඟානක් ගෙනාපම ඒක ඉවරයි. ඒතර අවබෝධද? නැහැ. එහෙනම් යම් දෙයක් කැඩුනා බිඳුනා වෙනස් වුණා නැති වුණා දැන් පුච්චලෙන් මැරුණා අපි හිතන අනිත්‍යයිනේ. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. ඒකනේ මරුනේ. දැන් එතකොට හරිද? නෑ. ඒක නෙමෙයි මේ සාරිපුත්ත හාමුදුරුවෝ මේ කොට්ටිත හාමුදුරන්ට කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඒ අනිත්‍ය දර්ශනය නෙමෙයි. ඒක ඇහෙන් දකින දර්ශනයක්. අනිත්‍යයි. ගහ කඩාගෙන වැටුණා. ගහේ අත්තක් බිඳුණා. ඒක අනිත්‍යයි. මල පර වෙලා. උදේ ලස්සනට පිපිරිය තිබ්බ මල හැන්දෑ වෙනකොට පර වෙලා. අනිත්‍යයි නියෝ. නෑ. ඒකත් අනිත්‍ය තමයි. ඒක නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒ මලේ අනිත්‍යවත් අර උපකරණ වල අනිත්‍යවත් අර පුච්චලයන්ගේ අනිත්‍යතාවය නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ නාම රූප දෙක අනිත්‍යයි. ඒ තියන්නේ එච්චරයිනේ. පුජ්‍යලයකුත් නෑ මලකුත් නෑ උපකරණිකුත් නෑ එහෙම නැත්නම් මේ භෞතික වස්තු වශයෙන් මේ අපි හදාගෙන ඉන්න මේ සම්මුති ලෝකයේ එක එක ආකාරයෙන් නම් දාලා මේ හදාගෙන ඉන්න සියලුම උපකරණ අයිති රූපයට. ඒ සියලුම දේවල් අපි හඳුන්වන්නේ රූප කියලා. ශබ්දයත් රූපයක්. ගන්ධ සුවඳත් රූපයක්. රසයත් රූපයක්. සීත උෂ්ණත් රූපයක්. පොට්ටබ්බයත් රූපයක්. එහෙනම් අපි එතකොට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට අපි මෙනෙහි කරන්න ඕනේ ඒ සම්මුති ලෝකේ එහෙම නැත්නම් අපි පනවගත්ත මේ උපකරණ භෞතික ලෝකේ මේ වස්තුන්ට අපි දීලා තියෙන නම් වල ඒ ස්වභාවය අනිත්‍ය නෙමෙයි. ඒකෙන් යටට ගිහිල්ලා මේ රූප කියන්නේ මොකක්ද? මේ රූප කියන එකේ අර්ථය මොකක්ද? කියන එක අපි තේරුම් අරගෙන මේ රූපයේ ආයුෂ කොච්චරද? මේක කොච්චර කාලයක් පවතිනවද කියලා අපි නුවණින් මෙනෙහි කළොත් අනිත්‍ය නිකම්ම අහුවෙනවා. නිකම්ම අහුවෙන අනිත්‍යය. ඒ අහුවෙන්නේ නිවැරදි වූ අනිත්‍යයි. ඒ පරමාර්ථ ධර්මයන් තුල තියෙන අනිත්‍යයි. එහෙනම් මේ විශ්වයේ තියෙන සියලුම රූප ඒ ඇහැට පෙනෙන රූප ඒ සියලුම භෞතික වස්තුන් වල ඊගාවට අනිත් පැත්ත පෙරලලා බලපුවාම රූපය අයින් වෙනවා. රූප සංඥාව අයින් වෙනවා. රූප සංඥාව අයින් කරන්න ඕනේ. ඇයි? ඒ සංඥා වැරදි. රූප කියන සංඥාව වැරදි. එහෙනම් මොකද්ද ගන්න තියෙන සංඥා? සතර මහා ධාතු. අන්න ඒකයි ඒකේ තුලයි අනිත්‍ය බලන්න ඕනේ. එතකොට මේ උපකරණ තුල නෙමෙයි අපේ මනස හිටියන්නේ අර ශක්තියන් හතර තුල. එතකොට අපි බලන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කළා මේකේ ආයුෂ මෙච්චරයි. චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ සිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. අන්න අනිත්‍ය දකින්න. අන්න ඇතිව නැති වෙන බව දකින්න. අන්න හැබැයි ඒකම අපි බලන්න ඕනේ ඥානයක් උපදිනවද කියලා. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අනිත්‍ය කියන එක යම්කිසි කෙනෙක් නිවැරදිව මෙනෙහි කරනවා නම් නිවැරදිව ඒ පිළිබඳව නිවැරදිව දකිනවනම් ඒ නිවැරදි අවබෝධය එනවනම් මහණෙනි ඒක ඥානයක් උපදිනවා. එතන උද්‍යවය ඥානය. උද්‍යවය ඥානය. උදේ කියන්නේ හට ගන්න වැය කියන්නේ නැති වෙනවා. දැන් ඒක එතකොට අර පුච්චලයක් මරුණාම දකින්නවද? පුච්චලයක් මරුණාම ඒක දකින්න උදේවැය දකින්නවද? නැහැ. හැබැයි එයාගේ උදේ දකින්න පුළුවන්. අවුරුදු අපි කියමු 80ක් ඉඳලා පරලව ගියා කියලා. 80කට කලින් උදය දැන් 80ක් ඉවරලා වැය. ඒ උදේ වැය ඥානෙ නෙමෙයි. ඒකෙත් තියෙන උදේ වැය. අර මලක් උදේට පිපෙනවා. ආ ඒකෙත් තියෙන උදයක්. හැන්දෑ වෙනකොට පර වෙනවා. ආ ඒක වැය. ආ ඒකත් ඒකෙත් තියෙන උදේ වැය. හැබැයි ඒ උදේ වැය නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ශණයක් ශණයක් ශණයක් ශණයක් පාස ඇතිව නැති වෙන ධර්මතාවය. මොකද මේ කරුණු ටිකේ තියෙන වචනයක් ශුන්‍ය වශයෙන් දකින්න ඕන කියන එක. ශුන්‍ය වශයෙන් දැනගන්න ඕනේ, ශුන්‍ය වශයෙන් දැක ගන්න ඕනේ, ශුන්‍ය වශයෙන් අවබෝධ කරන්න ඕනේ කියන එක. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, Tamange නොවන්නක් වශයෙන් හා ශුන්‍ය වශයෙන්. එතනට එන්න බෑ අර භෞතික ලෝකේ දේවල් ඇති වෙනව නැති වෙනව දැකීම තුල ශුන්්‍යතාවයට කවදාවත් එන්නේ එන්නේ නැහෙනි එන්න බෑ එහෙනම් එතකොට සෝවන් වෙන්න බෑ. මේ ධර්මතාව ටික නිවැරදිවම මනසේ අනුගත වෙලා ඒ විදිහට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ විදිහට නිවැරදිව මනසින් දකිනකොට ලස්සන ඥාන ටිකක් එනවා. අපි ඊගාවට යන්නේ එතනට. මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පස්සේ අපි යන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. එතනදී අපිට මේ ඥාන ටික අනිවාර්යයෙන්ම මෙතනින් හදාගෙන යන්න ඕනේ. උද්‍යව්‍ය ඥානය. ඊට පස්සේ බංග ඥාන, බයිතුපට්ඨාන ඥාන, ආධිනවානු දර්ශන ඥාන. ඊට පස්සේ නිබ්බිදා ඥාන, මුඤ්ඤිතු කමඤ්ඤතා ඥාන, පටිසංකානු දර්ශන ඥාන, සංකාර උපේක්ෂා ඥාන හා සත්‍යානුලෝම ඥාන. ඒවා උපදිනවද අර උදේට දකින්න උදේට මල පිපුණ හැන්දාවට පර වුණා. ඥාන ටික උපදීද? කවදාවත් උපදින්නේ. කෙනෙක් අවුරුදු 80කට විශ්ස ආයාගේ අවුරුදු 80කට ඉස්සෙල් උදේ 80යි දැන් ඉවරයි ආවේ. අර ඥාන ටික උපදීද? කවදාවත් උපදින්නේ නැහැ. ඉර උදේට පායනවා හැන්දෑවට බහැලා යනවා. ආයෙකත් අනිත්‍යයි. ඒක අනිත්‍ය තමයි. එතකොට අර ඥාන ටික උපදිනවද? දේව අපි දකිනවනේ ඕන තරම්. ඒව අපිට හිතන්න පුළුවන්. අර මම මුලින් කිව්ව උපකරණයක්, ගේ තියෙන උපකරණයක් යම් අතපසු වීමකින් ළමේ දරුවෙක්ගේ හරි කාගේ හතේ නෑරලා බිඳුණා. ඒක වටින දෙයක්. ඉතින් ධර්මයේ පිළිබඳව දාන්න ඔකට රණ්ඩු වෙන්න එපා. ඔකට කෑ ගහලා වැඩ ඕ අනිත්‍ය දේවල්. හරි ඒක. හැබැයි අර ඥාන ටික උපදිනවද? කවදාවත් උපදින්නේ එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මේ කරුණ මේ ආකාරයට මෙනෙහි කරන්න කියන්නේ ඊගාවට අර ඥාන ටික උපදවා ගන්න ඕනේ. ඥාන කියන්නේ නුවණ. එහෙනම් නුවණ නැත්තම් සම්මාදිට්ඨියට එන්නේ නැහැ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ අවබෝධය. ඒක විඥානය නෙමෙයි. විඥාණයෙන් කරන්නේ අරමුණ දැනගන්න එක විතරයි. අරමුණ දැනගෙන යස්සනේ නිරුද්ධ වෙනවා. එයාට අවබෝධ කරලා දෙන්න බෑ. අවබෝධ කරලා දෙන්නේ ප්‍රඥාවෙන්. ඒ නිසා තමයි මේ චෛතසික ධර්මයන්ගෙන් සෝබන චෛතසික එහෙම නැත්නම් කුසල චෛතසික වලින් බුදුරජාණන් වහන්සේ ප්‍රඥා චෛතසික කියලා තනි එකක් අරන් තියෙනවා. ප්‍රඥා චෛතසිකය ඒ කියන්නේ අවබෝධය. ඒ කියන්නේ විඥානය නෙමෙයි. ඒ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැක්කා. දැනගත්තා, දැකගත්තා, අවබෝධ කළා. ඒතකොට දැනගෙන, දැකගෙන අවබෝධ වුණාට පස්සේ එයා වායි කවදාවත් වෙනස් කරන්න බෑ. ඒ මනස ආයෙ වෙන කෙනෙකුට රවට්ටන්න බෑ. එයා නිවැරදිව දැනගෙන, දැකගෙන තමයි මේ ප්‍රඥාව උපදවාගත්තේ. ඒ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාවයි. විදර්ශනා ප්‍රඥාවෙන් විතරයි නිවන් දකින්න පුළුවන්. වෙන ප්‍රඥාවක් නැහැ නිවන් දකින්න. විදර්ශනා ප්‍රඥා. ඒතොර විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. විශේෂ දර්ශනය. ඒතොර මෙනෙහි කරන එකට වචන බුදුරජාණන් වහන්සේ දුන්න විශේෂේන පස්සතිති විපස්සනා. විශේෂයෙන් මෙනෙහි කිරීම විපස්සනාවයි. විවිධාකාරයෙන් පස්සතිති විපස්සනා. විවිධාකාරයෙන් මෙනෙහි කිරීම විපස්සනාවයි. එයි ඒ මෙනෙහි කිරීම තුළ දැනගන්නවා දැක ගන්නවා අවබෝධ කරනවා මේ බණ අහලා දැනගෙන විතරක් නිවන් දකින්න බෑ දැක ගන්න ඕනේ තමන්ගේම මනසින් ඒ තුල ලබා ගන්න අවබෝධය තමන්මයි ඒක තීරණය කරන්නේ හරි මට දැන් පැහැදිලිව පේනවා පැහැදිලිව තේරෙනවා මම පැහැදිලිව දැක්කා මේක දැන ඒකයි අපි කියන්නේ මේක දැනගෙන දැකගෙන යන ගමනක්. එහෙනම් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට අපි මේ ධර්මතාවයන් ටික විසිරවලා ඉස්සෙල්ලා ඉන්න ඕනේ විසිරවලා. අපි ඒක විසිරෙව්වා ditthi visuddhiyedi. ඊට පස්සේ අපි කාංකා විතරණ විසුද්ධියේදී ඒව හේතු ප්‍රත්‍ය පෙන්වනවා. ඒව හේතුඵල පෙන්වනවා. මේ හේතුන්ගෙමයි හටගන්නේ කියන කාරණේ. ඊට පස්සේ අපි බලන්නේ ඒ නාම රූප දෙ හේතුන්ගෙන් හටගන නාම රූප දෙකේ යථා ස්වභාවය මෙතන ඉඳලා හොයන්නේ. තේරෙනවද? එතකොට එහෙනම් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට අපි ගන්නෙ කොහමද? අපි මේවා බෙදලා ඉවර වෙලා ගන්න ඕනේ. ඒ බෙදලා ගන්නකොට අපි කම්මු දැන් චක්කු ద్వාරය කියලා ගත්තොත් දැන් මේ මේවට බුදුරජාන් වහන්සේ විවිධ නම් දුන්නා. දැන් මේ එකම ඇසට දුන්නා චක්කු ප්‍රසාද රූපේ කියලා වචනයක්. දුන්නානේ. ඔව්. චක්කු ඉන්ද්‍රිය කියලා වචනයක් දුන්නා. චක්කු ద్వාරය කියලා වචනයක් දුන්නා. චක්කායතනය කියලා වචනයකුත් දුන්නා. හැබැයි එකම ඇස. තේරෙනවද? හැබැයි ඒ ධර්මතා හතරෙම තියෙන කරුණු හතරක්. ඒ ධර්මතා සියල්ලෙම තියෙන කරුණු වෙන් වෙන් වශයෙන් තියෙන. ප්‍රසාද රූප කියනවා චක්කු ප්‍රසාද. ඒතොර චක්කු කියන්නේ ඇස්. ප්‍රසාද රූප කියන්නේ කර්මයෙන් හැදිච්ච හින්දා. තේරෙනවද? කර්මයට අයිති හින්දා. මට අයිති නෑ. අර දැන් මේ කරුණෝල තියෙනවනේ තමන්ගේ නොවන්නක් වශයෙන් මෙනෙහි කරන්න කියලා. ඒතොර තමන්ගේ නොවන්නක් වශයෙන් මෙනෙහි කරනවා නම් ඒක දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ, අවබෝධ කරන්න ඕනේ. ඒතොර තමන්ගේ නොවන්නේ කොහොමද? කාගේද එහෙනම්? කර්මය. කර්මයට අයිති නිසා තමයි චක්කු ප්‍රසාද රූප කියන වචනේ පාවිච්චි කරන්නේ. තේරෙනවද කියන එක? එහෙනම් මේ ඇස කියන ධර්මතාවය නෙමෙයි කර්මයෙන් හැදුවේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තමයි කර්මයෙන් හැදුවේ. අන්න ඒක දැනගත්තා ඒක දැකගත්තා නම් චක්කු ප්‍රසාද රූපය අවබෝධ කළා. ඒ චක්කු ප්‍රසාද රූපය කියන ධර්මතාවයේ තියෙන සතර මහා ධාතු. චිතක්ෂණ 17ක ඇතිව නැති වෙනවා. අන්න අනිත්‍ය දර්ශනය වෙන ලස්සනට. චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17න් ඇතිව නැති වෙනවා. තත්පරයල් ලක්ෂයට බෙදුවත් ඊටතර කෙටි. හැබැයි ඒ එතකොට මේ ධර්මතා හතර නිරන්තරයෙන් ඕනෝන්ට ප්‍රත්‍යයයි. පඨවි ධාතුවට තනියෙන් රැඳෙන්න බෑ ආපෝ තේජෝ වායෝ නැතුව. ආපෝ ධාතුවට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ පඨවි තේජෝ වායෝ නැතුව. වායෝ ධාතුවට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ පඨවි ආපෝ තේජෝ නැතුව. තේජෝ ධාතුවට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ පඨවි ආපෝ වායෝ නැතුව. මේ ධර්මතා හතරෙන් එකක් අයින් කරන්න බෑ. ඇහැට පෙනෙන මේ ඇහැට පෙනෙන නොපෙනෙන ලොකු අන්වික්ෂයකින් බල්ලා ගත්තොත් යම් පොඩි පෙනෙන කෑල්ලක් ඒකත් හතරම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය හතර නෙමෙයි අනිත් තවත් හතරක් තියෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒකයි සුද්දාස්ඨික කලාපයක් කිව්වේ. සුද්ධ කියන්නේ පිරිසිදු. අෂ්ට කිව්වේ අටට. කලාප කියන්නේ ගොඩක්. එතනක් තියෙන්නේ ගොඩක්. වෙන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වෙන් කරන්න බෑ මේක. එහෙනම් චක්කු ප්‍රසාද රූපේ කියනකොටම අපි දැනගන්න ඕනේ මේක කර්මයට අයිති එකක්. මේක සතර මහා ධාතු. හැබැයි ඉපද බින්දිනවා. ඉපද බින්දිනවා. ඇතිව නැති වෙනවා. එතකොට මොකද්ද දර්ශනය වෙන්නේ? අවබෝධ වෙන්නේ මොකද්ද? අපි මෙනෙහි කළා නිවැරදිව නිවැරදිව මෙනෙහි කිරීම තුළ නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, නිවැරදිව අවබෝධ කළා මේ ධර්මතාවයන් හතර ශණයක් ශණයක් ශණයක් පාසා ඉපද බිඳිනවා. එතකොට අපිට ඒ නුවණ එනවා. ඒ තමයි උද්‍යව්‍ය ඥානය දැක්කේ අනිත්‍ය දර්ශනයයි. මොහතකටවත් පවතින්න බෑ. එතකොට අර මං මුලින් කියපු දැන් මේකේ කරුණු තියෙනවනේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්. ඒතර තමන්ගේ නොවන්නක් වශයෙන්. ඒතර මෙතන පැහැදිලි නේද ඒ කරුණු? ඒතර දුක් වශයෙන් තියෙන්නේ මේකේ පැවැත්ම ගිහිල්ලා ජරාවට සම්බන්ධ කරන නිසා. ජාති දුක්ඛයට සම්බන්ධ කරන නිසා. චක්ක ප්‍රසාදය ලැබිය කර්මයෙන් නම් එහෙනම් කර්මයෙන් හදලා තියෙන ජාති දුක්ඛයක්. හටගැන්මේ දුකක් හදුවා. ඇස නිසා ඇඬුවනේ. දුක් වුණානේ. ශෝක වුණානේ. දැන්ට නැති වුණත් ඉදිරියේදී වෙනවා. අනිවාර්යෙන්. එහෙනම් එතකොට ಜಾති දුක්ඛයක් හැදුවේ. ඒකාරී සත්‍යයක්. නොපෙනී යනකොට අඬනවා අනිවාර්යෙන්. පෙනීම අඩු වෙනකොට අඬනවා. එහෙනම් දුක්ඛයක් හැදුවේ. එතකොට ඔතන තියෙන ජරාවක්. ජරාවක් නෙමෙයි තියෙන්නේ. ඕකෙන් මොනවද දෙන්නේ? ඕකෙන් පිට කරනවා. කබ කඳුළු ඊටාත්ම දුර්ගන්ධයෙන් යුක්ත පිළිකුල්ලෝ දෙයක් පිට කරනවා කියන්නේ. දැන් එතකොට ඒක රෝගයක් නේ. ලෙඩක් නේ. එහෙනම් අපි නිවැරදිව දැනගත්තා දැකගත්තා. එහෙනම් ජරා දුක්ඛයක් තියෙනවා. ව්‍යාධි හැදුන්නේ නැද්ද ඔක? එසේ අනන්ත අප්‍රමාණ ව්‍යාධි හැදිච්ච නේද? අයි හොස්පිටල් එකට ගිහලා බලන්න. මේ පැත්ත වහගෙන එකක් වහගෙන එහෙම නැත්නම් දෙකම නැහැ සුදු හැරමිටියෙන් යන්න ව්‍යාධි දුක්ඛය ඒතර මරණ දුක්ඛය අර චිතක්ෂණ 17යිනේ මරණ දුක්ඛය ඒ නිසා ඇතිවෙන ශෝක කනගාටු හැඬීම් වැළපීම් දැන් එහෙනම් අර කර්මය විසින් මොනවද උරුම කරලා දීලා තියෙන්නේ දුක් ඒකාරී සත්‍යය දැන් එතකොට ධර්මයක් අවබෝධ කරනවා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ධර්මතාවය ඇති දුක්ඛාරි සත්‍යයට. ඒ කාර්ය සත්‍යය මහණෙනි. මෙන්න මේ ධර්මතාවයන් තමයි මේක හදන්නේ. ඇස නිසා අඬනවා. අඬනවා අනන්ත ප්‍රමාණ. එහෙනම් කර්මයෙන් හැදුවේ මොකක්ද? දුකක්. දැන් මේක දේශනා කරනවානේ ద్వාරයක් කියලා. චක්කු ద్వාර. චක්කු ద్వාර, සෝත ద్వාර, ගාන ద్వාර අහලා තියෙනවනේ. ద్వාර කියන්නේ දොරක්. දැන් දොරෙන් ඇතුල් වෙනවනේ. දැන් මොනවද ඇතුල් වෙන්නේ? රූප. හොඳයි ඔය රූප ඇතුල් වෙනකොට උපදිනවනේ සිතක්. චක්කු විඥානය. ඒතොර චක්කු විඥානය Tamanට හරියට උපදවා ගන්න. ඒතොර දැන් මේකත් අර චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. ඒතර අනිත්‍යත් කියන එකත් එතන දැන් දකිනවා. ඒතර බාහිර රූපයත් ඒ ස්වභාවයමනේ. චිතක්ෂණ 17කට වඩා අඩු වැඩි කාලයක් පවතින කිසි දෙයක් නැහැ. එහෙනම් ඒකත් ඇතිව නැති වෙනවා. ඒ ධර්මතාවය වුණොත් ඕනෝන්ට නිරන්තරයෙන් ප්‍රත්‍යයයි. බාහිර රූපයක් පේනවා නම් ඒ රූපයත් ක්‍රියාත්මක වෙන්නේ සතර මහා ධාතු ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන්. එතකොට ඒ ප්‍රත්‍ය වීමෙන් මේ මේකේ තියෙන මේ ඕනෝන්ට ප්‍රත්‍ය වෙන මේ සතර මහා ධාතුන් එක ගැටෙනවා. තේරෙනවද? ගැටෙනවනේ. හ්ම්. එතකොට ඒ ගැටීම තුළ උපදින සිතක්. ජාති දුක්ඛයක්. හැදුවානම් යම් දෙයක් සිතක් හැදුවානම් දුකක් නෙමෙයිද හදන්නේ. ජාති දුක්ඛය. ඒ හදපු සිත සනේ නැති වෙනවනේ. දැන් හදපු සිත හැබැයි Tamanට හරියට හදාගන්න බැරි වුණොත් ඒ කියන්නේ රූපය හරියටම දර්ශනය කරගෙන ප්‍රනීත ආකාරයට සිත හදාගන්න බැරි වුණොත් ශෝක වෙනවද නැද්ද? කියනවනේ මං දැක්කේ නෑ ඒක හරියට ඔයගොල්ලෝ නම් දැක්කනේ අනේ බලන්නකො මට හරියට බලා ගන්න බැරි වුණා කියනවද නේද? දැන් එතරම් දුක නේද ඇති? එහෙනම් හටගත්ත තැන දුකයි. ජාති දුක්කේ තියෙනවා. එතකොට ඒ සිත ශරණයෙන් එක චිතක්ෂණයයි ආයස. එක චිතක්ෂණයෙන් ඇතුව නැති වෙනවා. එතකොට ඒක ඉවරයිනේ. එතකොට බින්දිලා අතුරු දහන් මරණ දුක්ඛය. එතකොට දැන් හරියට බලා ගන්න බැරි වෙච්ච නිසා ශෝක දුක්ඛය. කනගාටු දුක්ඛය, හැඬීමේ දුක්ඛය. දැන් මොනවද මේ හැදුවේ? දැන් පැහැදිලිද කියන එක. එතකොට නිවැරදිව දකිනවා. එතකොට නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා, නිවැරදිව අවබෝධ කරනවා. එතකොට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවද? දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවද? රෝග රෝග වශයෙන් ප්‍රකට වෙනවද? Tamange නොවන්නක් වශයෙන් ප්‍රකට වෙනවද? නැසෙන දෙයක් හැටියට ප්‍රකට වෙනවද? ශුන්‍ය උදයක් හැටියට ප්‍රකට වෙනවා. එයි බලන්න හදනකොට නැති වෙලා ඉවරයි. ඇසත් නැති වෙලා ඉවරයි, බාහිර රූපයත් ඇතිව නැති වෙලා ඉවරයි. ඒ දෙක නිසා හදපු සිතත් ශණයෙන් ඇතිව නැති වෙලා ඉවරයි. ශුන්‍යතාවයක් තියෙන්නේ. ඇසට මම කියන්නත් බෑ. ඒකෙනු ශුන්‍යයි. බාහිර රූපයක් තියෙනවා කියන්න බෑ. ඒකෙන ශුන්‍යයි චිතක්ෂණ 17 තුළ ඇතිව නැති වෙන නිසා. ඒ දෙක නිසා හදපු සිත ඇතිවන සෙනෙන් නැති වුණා. ඒකට මම කියන්නත් බෑ. ඒක මගේ කියන්නත් බෑ. ඇතිවන සෙනෙන් නැති වුණා. එතන තියෙන ශුන්‍යයි. මම කියන ස්වභාවයෙන් ශුන්‍යයි. මගේ කියන ස්වභාවයෙන් ශුන්‍යයි. ඇස මටයි එන ඒකන ශුන්‍යයි. මටයි තියෙන්නේ ඔක. බාහිර රූපය මට අයිති? එහෙනම් ඒක නුසුන්නේ. මට අයිති කියන ඒ සිතුවිල්ලනු ඒ ස්වභාවයනු ශුන්‍යයි. තේරෙනවද කියන්නේ? දැන් මේ කියපු කරුණු හරියටම දැනගත්තොත් දැකගත්තොත් මොකද්ද දකින්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දකිනවා. එතකොට අල්ලන්න දෙයක් නැහැ. උදේ වේ ඥානේනවා, භංග ඥානේනවා, ඇති වෙනස නැති වෙන ස්වභාවය දකිනවා, භංග ඥානේනවා. ඒක එන්නේ එන්නේ මේ නාම රූප දෙක කෙරේ අතිශය තැතිගැන්මක් ඇති වෙන්නේ මොකද්ද මේ සිද්ධ වෙන ක්‍රියාව මොකද්ද මේකේ වැඩි මොකද්ද මේකේ ප්‍රයෝජනේ බයක් එන්නේ තවත් භවයකට ගියොත් මේකත් මේ විදිහමනේ සිද්ධ වෙන්නේ අන බයතුපට්ඨාන ඥානෙනෝ ආදීනවය දකිනෝ ඒ තමයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස්ස ඒ විතරක් නෙමේ මේකේ පැවැත්ම තුල අනන්ත අප්‍රමාණ අපි දුක් වලට භාජනය වෙනවා. මේ ඇස විතරක් නෙමේ මම දැන් සමූහයම ගන්නවා. දැන් මේ එකක් අරගෙන තමයි පෙන්වන්නේ. එහෙනම් මේකේ සමූහය පවත්වන්න අපි අනන්ත අප්‍රමාණ දුක් විඳින්න ඕනේ. රැකී ආරක්ෂාවල් කරන්න ඕනේ යමක් හරි හම්බ කරන්න ඕනේ මේ ටික පවත්වන්න නම්. ඒ රැකී ආරක්ෂාවල් කරලා හරි හම්බ කරන යම් අවුවේ වැස්ස පින්නේ වේලෙන්න ඕනේ. අවුවේට වේලෙන්න ඕනේ වැස්සට. තෙමෙන්න ඕනේ පින්නට අහු වෙන්න ඕනේ නේද? මැසි මදුරවන්ට ගොදුරු වෙන්න ඕනේ. නිින්ද නැතිව දුක් විඳින්න ඕනේ. ඒ මොන විදිහ කරලත් මේක පවත්වන්න හැදුවට කොහොත් තියෙනවද? තියෙනවද? මොහොතක්වත් ඒක ඒක තමයි එහෙනම් ආධිනවානු දර්ශනය ආධිනවයක්මයි මේක තියෙන්නේ. අන්න එතනදී එන්නේ කලකිරීමක්. ඒ කලකිරීම ඕනේ ඒ එන්නේ ওই gedara කලකිරීම නෙමෙයි. ඒ පුජ්‍යලයේ තියෙන වැරදි ක්‍රියාවන් නිසා ඒ පුජ්‍යලය පිළිබඳව කලකිරීමක් නෙමෙයි එන්නේ. ඒ නෙමෙයි නාම රූප දෙකේ කලකිරීම. අන්න එතනට එන්න ඕනේ මනස. නිබ්බිදා. ඒක ඥානයක්. ඊට පස්සේ එන මුඤ්ඤිතු කමංජත මිදීමේ කැමැත්තක් වෙන මේ නාම රූප දෙකෙන්. මොකටද මේ වැඩක් නැන්නේ මේ නාම රූප දෙකේ. ගත යුතු දෙයක් නේ. අන්න ඊට පස්සේ එනවා මුඤ්ඤිතු කමංජත මිදීමේ කැමැත්තක් එන්නේ. තොර මිදීමේ කැමැත්තක් ඇති වුණාට මිදෙන්න බෑ. දැන් අපි හිතුවොත් එහෙම මට ඊගාව භවයේ පුනර්භවයක් නැති වුණොත් අනේ කොච්චර එකද මේ විඳ දුක් මොනතරම් දුක්ද විඳි අනේ ඊගාව භවයක් නම් ප්‍රාර්ථනා කරන්නේ හරියන්නේ ඇයි මේ ධර්මය නිවැරදිව දැනගෙන නැහැ නිවැරදිව දැකගෙන නැහැ නිවැරදිව අවබෝධ කරලා නැහැ දැන් ඒතකොට තියෙන ප්‍රවෘත්තියක් අන්න එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා එහෙනම් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් තමන්ගේ නොවන්නක් වශයෙන් නැසෙන දෙයක් වශයෙන් ශුන්‍ය වූ දෙයක් වශයෙන් අනාත්ම වූ දෙයක් වශයෙන් තමාගේ කැමැත්ත හැටියටද සිද්ධ වෙන්නේ එහෙනම් අනාත්මයි. ඒතර අනාත්මය දකින්න ඕනේ පුංචලයෙන් නෙමෙයි. නාම රූප දෙකේ තුල. පැහැදිලිද කියන්නේ? ධර්ම දේශනාව අවසන් කරන කාලේ කාලේ ඉවරයි. මේ පැහැදිලිද කියන එක. කර්මයටයි චක්ක ප්‍රසාද රූප සෝත ප්‍රසාද රූප ගාන ප්‍රසාද රූප චිව ප්‍රසාද රූප ඔක්කොම කර්මයටයි තියෙනවා. කර්මයේ විසින් නිර්මාණය කරපුවා.